දැන් දරුවෝ නඩත්තු කරන එක අයින් කරන්න ඕනේ. නෑ මම නිකන් උදාහරණයකට කියන්නේ දරුවෝ නඩත්තු කරන එකෙන් අයින් වෙන්න ඕනේ. රස්සාව කරදරයි අයින් වෙන්න ඕනේ. ඊයේ ගෙදර අම්මා තාත්තා ඒගොල්ලෝ කරදරයි අයින් වෙන්න ඕනේ. සමාජයේ යාළුවෝ මිත්‍රයෝ කරදරයි අයින් වෙන්න ඕනේ. දැන් මේ අයින් වෙලා එයා ඉන්නේ කොයිද? ඒ සමාජය තුළම නේද? මිනිසුන්ගෙන් අයින් වෙලා නැවත ජීවත් වෙන්නේ කොයිද? මිනිසුත් එක්කමනේ. දැන් සංඝයා කියන්නේ මිනිස්සු නෙමෙයිද? ආර්යවරු කියන්නේ මිනිස්සු නෙමෙයිද? එතකොට එයා කවදාරි මිනිස්සුන්ගෙන් අයින් වෙලා බේරිලා ඇවිල්ලා තවත් මිනිසුත් එක්ක ඉන්න ක්‍රමයක් හදන්න ඕනේ යා. එතකොට ඒම කණ්ඩායමක් එක්ක ජීවත් වෙන්න මානසිකත්වයේ ඒගොල්ලන්ට ඔරොත්තු දෙන විදියට හැඩගැහෙන්න පුළුවන් නම් ඇයි අතන හැඩගැහෙන්නේ නැත්තේ? ඒකට හේතුව තමයි ඒ සම්මාව හරියට තේරුන්නේ ඒ සම්මාව හරියට තේරුන්නේ ඒක උපාසක මාත්‍ය කියලා කිව්ව එයාට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. දුවවරු දෙන්නයි මේ පුතෙකුත් ඉන්නවා. ඒ දරුවෝ වඩා ගන්න නෑ ඇයි මේ බණ හැවුනාට පස්සේ අර තේරුණ මේ බැඳීම්. මේවා හරියන්නේ දැන් දරුවෝ කැමැත්තෙන් ඇවිල්ලා එල්ලෙනවා. එයා එල්ලෙන්න දෙන්න. ඩග්ගල නැකිටින. දන්න දැන් ළමයි එන්නේ මේ තුරුල්ලෙන්න තමයි. ඩග්ගල නැකිටින. නැකිටලා මොනවාර වැඩක් කරනවා. ඒ අවස්ථාව දෙන්න. හැබැයි සතියක් විතර යාට කෑම කන්න බෑ, නිින්දක් නෑ, විවේක යන පුදුමාකාර දුකක්. බැරිම තැන අපිට මේල් එකක් දාලා තිබුණා. මේම ප්‍රශ්නයක් තියෙනවා. මං ඇහුවා දරුවාගෙන් ඈත් වෙනකොට දරුවගෙන් වෙන් වෙනකොට ඒ සෙනෙහසට අවුවේ ආදරයට අවුවේ ඒ සුරතල් පෙනුමට එයාගේ හිනාවට අපි අවුවේයි කියලා ඒ ඈත් වෙන හැම මොහොතෙම කැළඹෙනවද නිවෙනවද කැළඹෙනෝනේ ආන්දර වඩා ගත්තාම ඒක හරියට අද හිඳලා සතියක් ඒ දරුවා කැමති විදිහට වඩා ගන්න තුරුල් කරන්න ආදර වචන කතා කරන්න හැමදේම කරන්න ඊළඟ සතිය මෙහිල් එකක් දාන්න අනේ ස්වාමිනේ අර තියෙන මානසිකත්වයේ කන පිට පුතුමාකාර නිවීමක් මං කියා ඒ ගනුදෙනුව නිවීමක් නම් ඒ ගනුදෙනුව තමයි මාර්ගය. හැබැයි ඈත් වෙනකොට නිවෙනවා නම් ලං වෙන්න එපා ඈත්ම වෙන්න. හැබැයි ඈත් වෙනකොට කම්පා වෙනවා නම් පෙසරක වැඩි වෙනවා නම් ඒක ඌලගෙන ඉන්න බැරි නම් වඩා ගන්න හිතෙනවා මේක දරාගෙන ඉන්නත් ඕනේ බෑ. ඒ කියන්නේ ඒක මාර්ගය නෙමෙයි. වඩා ගත්තාම නිවෙනවා නම් ඒක තමයි මාර්ගය. අල්පේච්ඡතාවයත් මාර්ගය තමයි. හැබැයි බහුලතාවයත් මාර්ගය තමයි. දුකත් මාර්ගය තමයි. සැපත් මා දෙකම යන්න පුළුවන් නේ. දුකෙනුත් නිවන් දකින්න පුළුවන්. සැපෙනුත් යන්න පුළුවන්. රජමාලිගාවේ රජමැදුර වාඩි වෙලක් නිවන් දකින්න බැරිද පුළුවන්. කාමසුකල්ලිකාන යෝගයත් අත්තකිලමතාන යෝගයත් කියන්නේ අන්ත දෙකක් නං. මධ්‍යස්ථය ඇදෙන්නේ අන්තෙන් නිදහස් වීම නම්. එතකොට ඒ ඒ අන්තවලම නිදහස් වුනම ඉවරයි. නිදහස් වෙනවයි කියලා කියන්නේ ඒ අන්තයෙන් තව අන්තයකට යන එක නෙමෙයි. ඒ අන්තය තුල ඉඳගෙනම ඒකෙන් ඇලිමෙන් ගැටිමෙන් නිදහස් වෙන එක. දැන් ගොඩාක් අපි වෙලා තියෙන සැපන්තෙන් දුකන්තට යනවා. ඇහුවාම කෙනා අපි සැපන්තෙන් නිදහස් වුණානේ කොයි නිදහස් වෙලා? දැන් දුකන්තෙන් නිදහස් වෙන්න එපා. ටක්කල සැපන්තට යනවා. ගිහලා කියන දුකන්තෙන් නිදහස් වුණා කොයි නිදහස් වෙලා? සැපන්තට අවු වෙලානේ. එහෙනම් අපි මේ අන්තමාරු කරන එකක් මේ කරන්නේ කවුරුද නිදහස් වෙන එකක් දන්නේ? මොකද්ද සැබෑ නිදහස් වීම? ඒ අන්තයෙන් කවදාවත් නිදහස් වෙන්නේ ඒ අන්තයේ ඉඳගෙන ඒක තුළ ජීවත් වෙමින් ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්නවා. ඒක තමයි සැබෑ නිදහස. අන්න ඒම කෙනෙකුට හෙන්න පුළුවන් නම් එයාට සැප ප්‍රශ්නයකුත් නැහැ දුක ප්‍රශ්නයකුත් නැහැ. දරුවා වඩා ගත්තාම සිත නිවෙනවා නම් වඩා ගත්තාම එයා නිවෙනවා. දරුවා වඩා ගන්න නැතුව ඈත් වෙලා හිටියම නිවෙනවා නම් ඈත් වෙලා හිටියම එයා නිවෙනවා. එයාගේ මාර්ගය තීරණය වෙන්නේ එයාගේ නිවීමට අනුව. මොනවා කෙරුවොත්ද නිවෙන්නේ? ඒක කෙරුවාම තමයි නිවෙන්නේ. නැත්තම් නිවෙන්නේ තමන් වඩන සම්මාදිට්ඨිය තුලම ඒ සම්මාදිට්ඨි ඥානය තුලම ඒකෙන අවබෝධය තියෙනවා. දැන් ඒතර පුතුජනයා කොහොමද පුතුජන කියලා දැනගන්නේ? ඒ පුතුජන අවබෝධය තුලින් තමයි එයා දැනගන්නේ. දැන් පුතුජනයාගේ පුතුජන අවබෝධයක් නම් තියෙන යාට සෝවන් එකක් වැටහෙන්නේ එයාට කොහොමද සම්මාවකට එන්නේ? එයාට වැටෙන්නේ පුතුජනයි මම. මම පුතුජන කෙනෙක් මේක එයාට තේරෙනවා. ඒක තේරුම් ගත්තේ පුතුජන අවබෝධයෙන්. දුස්සීලයා දුස්සීල බව දැනගන්නේ කොහොමද? දුස්සීල අවබෝධයෙන් දැනගන්නේ. මම මේ වගේ අසත්පුරුෂ වැඩමනේ කරන්නේ. එහෙනම් මම දුස්සීලයා. ඒ දුස්සීල අවබෝධයෙන් එයා දුස්සීල බව දැනගත්තේ. එහෙනම් තමන්ගේ සම්මාදිට්ඨිය ඒ සම්මාදිට්ඨි අවබෝධය අපට කියනවා අපේ හදවතට දන්වනවා ඔයා දැන් මේ මේ අවබෝධයක ඉන්නේ කියලා. හැබැයි රාගද කියලා වම හිත කියන නෑ රාත් නෑ ඒ රාගේ තියෙනවා ද්වේෂේ තියෙනවා ලෝභේ තියෙනවා තාම රාත් ඒ සිත ඒක කියනවා දැන් පුතා අවංකවම කියන්න පුතාට රාත් කියලා පුතාගේ සිත පිළිගන්නවද කියලා පිළිගන්නේ ඇයි දැන් දැන් පුතාට පුළුවන්නේ බොරුවට හරි නෑ නෑ එහෙම කියන්න එපා මම රාතේ තමයි කියලා එහෙම බැරුවට කි බොරුවට කියලා බලන්නකෝ සිත තරවට පිස්සුද මොන රාද්ද? මේ මේ අඩුපාඩු තියෙන සිත කියනවා. ඒ කියන්නේ සිතට හංගන්න බෑනේ. සිත හවංක කෙනෙක් නේ. එයා අපි මොනවා දුන්නත් අපේ පගාවට එයා වැඩ කරන්නේ නෑනේ. එයා හරි දේ විතරයි කියන්නේ. ඒ අවබෝධය අපට තේරුම් කරනවා අපි කවුද කියන එක. අවබෝධයකුත් පරිපූර්ණ වෙන්න එපායි. දැන් 8 වසරට ඇතුල් වුණා. ජනවාරි 3 වෙනිදා හරි 5 වෙනිදා හරි අවුරුදු දවසේ කොහොමද ඉස්කෝලේ නෑනේ ජනවාරි 1 වෙනිදා. 5 වෙනිදා විතර ඉස්කෝලේ පටන් ගත්තා ඇතුල් වුණා. ඇතුල් වෙච්ච ගමන් අය කියන 8 පාස් කියලා. හරිද වැරදිද? වැරදි. ඇතුල් වෙලා දවස් දෙකයි කොහොමද 8 පාස් වෙන්නේ? තාම 8ට ඇතුල් වුණා විතරනේ. පළවෙනි සෙමිස්ටර් ඉවරයි. අප්‍රේල් වල නිවාඩුවක් වෙනවා. දැන් එයා කියනවා මං 8 වසර ඉවරනේ. බෑ. 8 වසර පරිපූර්ණ නෑ. අගෝස්තු නිවාඩුවට අපි යකින 8 ඉවර දෙසැම්බර් විභාගයෙන් කියන්න පුළුවන් 8 ඉවරයි. ඇයි? එතනින් පස්සේ 8 ඉන්න. එයා ආයි නිවාඩි කරලා යන්නේ 9ට. එහෙනම් 8 ඉවරයි. එහෙනම් සම්මාදිට්ඨියට ඇතුල් වෙච්ච ගමන් සම්මාදිට්ඨිය පරිපූර්ණ වෙන්න එපාය. ඇතුල් වුණා විතරනේ. පන්තිට ඇතුල් වෙච්ච ගමන් ඒ පන්ති ඉවරයි කියලා කියන්නේ කොහොමද? තාම සිලබස් එකක් ඇරලවත් බලලා නැහනේ. එහෙනම් සම්මාදිට්ඨියටපත් වුණාම මේ සම්මාදිට්ඨිය ඉසල යාතුල පරිපූර්ණ වුණා නම් තමයි ඊළඟ එකයට වැටෙන්නේ. ඊළඟ එක වැටෙන්නේ නැත්තේ තාම මේ ගත්ත සම්මාදිට්ඨිය පරිපූර්ණ වෙලා නැහැ. ඒක වැඩිලා නැහැ. මේකේ තියෙන සිලබස් එක වුණාම ඊළඟ පන්තියට ටීචර්ම ගින් දානවා. යන්න යන්න මේ ඉන්න පොවා 9ට යන්න. 8ට එයි ආවේ. සම්මාදිට්ඨිය සම්පූර්ණ නාම තමයි සකු르දාගාමි වැටෙන්නේ. සකු르දාගාමි සම්පූර්ණ නාම තමයි අනාගාමි වැටෙන්නේ. අනාගාමි වැටෙන්නේ නැහැ කියලා කියන්නේ සකු르දාගාමි ඵලයේ තිබුණාට ඒක සම්පූර්ණ වෙලා නැහැ. ඒ නිසා ඒ අවබෝධයට බෑ අරයව තේරුම් ගන්න. අවබෝධයත් සම්පූර්ණ වෙනවා. ඒක නිසා ඉන්නසද මේ අතරතුර කාලේ මේ මාර්ගයේ ඉන්නවා කියන්නේ. වැඩෙන කාලෙනේ. වැඩෙන කාලේ ඒක. ඉගෙන ගන්න කාලේ. අට වසරේ ඉගෙනම ලබනවා. හරි. අට වසරේ ඉවරයි කියලා අට වසර පාස් ඒක කියන්න බෑ. ඒක අයිති නෑ. අටේ හිටියත් කියන්න බෑ. ඇයි? එයා තාම අර දෙසැම්බර් විභාගේ ලියලා නෑ. ඒක ලිව්වම තමයි එයාට අට පාස් කියලා කියන්න පුළුවන්. අට ඉවරයි කියලා කියන්න පුළුවන්. ඒකත් ලොකු ජයග්‍රහණයක් මිනිසත් භවයට. ඒක නැතුව කෝටි ගාණක් ඉන්නවා. ඒ පොඩි අවබෝධය නැතුව. එහෙනම් ඒ පොඩි අවබෝධය ලැබුණා කියන්නේ ශ්‍රේෂ්ඨ ජයග්‍රහණය. ඒකෙන් සෑයීමටපත් වෙන තිතුරු ටික නිකන් වැඩෙනවා. සෑයීමටපත් වෙන්නේ නැහැ කියලා කියන්නේ මාර්ගය වැඩෙන්නේ නැහැ. සුභවාදීව දකින්න නැත්නම් ලබදෙන් සෑයීමටපත් වෙන්නේ නැත. ඒ ಗುಣ දෙක නැත්නම් සම්මා වැඩෙන්නේ නැහැ. ගොඩාක් දුරට ආනාපාන සතිය මේ අවශ්‍යයි අපගේ සිත අර කලබලකාරීත්වය ටිකක් නිවෙන්න. දැන් අපිට සම්මාවෙන් ඉන්න ඕනේ. සම්මාවෙන් ඉන්න නම් 100 තියෙන්න ඕනේ. 100 මගේ ළඟ තියෙනවද නැද්ද කියලා දැනගන්න සිත නිවෙන්න ඕනේනේ. නිවිච්ච නැති සිත කොහොමද 100ක් අඳුරගන්නේ? ඒකටයි භාවනාව අවශ්‍ය වෙන්නේ. දැන් පුතාගේ සිතත් එක්ක බලනකොට ඒ නිවීම තියෙනවා. භාවනාවකින් ගන්න ඕන එක ස්වභාවිකවම තියෙනවා. එහෙනම් එච්චර ලොකු ගැටලුවක් නෙමෙයි ඒක. මේක දෛනිකව පුරුදු පුහුණු කළාම වැඩ රාජකාරිත් එක්ක ගියාම යුතුයකම් වාක්‍යම් ටික කරනවා. මොකද්ද? යුතුයකම් වගකීම් ටිකක් තමයි නැත්තම් මේ කට්ටිය මගේ නෙමෙයි. එම උපාදානය කරගන්න. සංසාරේ මම යනවා ගමනම් මේගොල්ලෝ මට හම්බ වුණා. తాවකාලික හිතවත්කමක් ගොඩ නැගුණා. ඥාතිත්වයක් ඇති වුණා. යුතුයකම් වටින් කරගෙන යනවා පාඩේ මගේ වැඩ බලාගෙන. ඔන්න ඔය මානසිකත්වය තුළ ගියාම ওই ප්‍රශ්න මොකවත් නැහැ. හැබැයි ඇත්තටම චිත්‍රපටියක් කියලා එකක් නැහැ. හැබැයි චිත්‍රපටියකිනම් අර්ථය මිනිසුන්ට දැනුණා නම් කවුරුත් මේක බලන්නේ නැහැ. චිත්‍රය කියලා කියන්නේ රූපයක්. ඇඳාමනේ අපි කියන්නේ චිත්‍රයක් ඇඳයි කියලා. එතකොට මේ ඇඳපු රූප පටියක් වගේ එකතු කරලා තියෙන්නේ මේකේ. ලක්ෂ ගාණක් එකතු කරලා එකම කාලයකට මේක දුවපන් පුතේ කියලා කිව්වාම මිනිස්සු යනවා එනවා කතා කරනවා උඩින් පයින්නවා වගේ එකක් තියෙනවා. ඇත්තට මේ මේකක් නෑ. මෝහයක් වඩනවා. කොහමද මෝහයෙන් ඉන්නේ කියන එක මිනිස්සු පුරුදු කරනවා. සල්ලි දීලා කියලා වාඩි වෙලා කට අරන් බලනවා. මෝහය පුරුදු කරන මිනිස්සු නැති එකක් ඇතයි කියලා විශ්වාස කරන මානසිකත්වයේ වඩන මිනිස්සු පැය තුනක් වාඩි වෙලා කීයක් හරි දීලා මිනිසුන්ට තේරෙන්නේ මේකේ යථාර්ථය මොකද්ද කියන එක. ඒ නිසා සිතට කැමැත්තක් දෙන්නේ දැන් මමත් එහෙමයි ඉන්නේ. ඒක පුංචි කාලේ. ඇයි මං සිතට කැමැත්තක් දෙන්නේ නැත්තේ දුන්නොත් තව දෙයකට අකමැති වෙන්න වෙනවා. කැමැත්ත තිබුණොත් අකමැත්ත නිකන් හැදෙනවා. අකමැත්ත තිබුණොත් කැමැත්ත හැදෙනවා. දැන් අම්මයි තාත්තයි කියන පුතේ මනමාලිය බලලා තිනවා. තාත්තා බණ මේ ලෝකෙන්න පළවෙනිම අතුරු තාත්තා. ඇයි? වෙන කෙනෙකුට කැමති නම් දැන් මේකට කැමතිද නෑ අකමැති. කැමැත්ත තිබුණොත් අකමැත්ත එනවා. අකමැත්ත තිබුණොත් කැමැත්ත එනවා. ඇයි අපි මේ එකක් අදාගන්නේ? ලෝකේ කිසිම දෙයකට කැමති වෙන්නේ නැහැ. පවතින දෙයට කැමති. ඊළඟට පවතින ඒකටත් කැමතියි. පවතින දෙයටයි අපි කැමති වෙන්නේ. පවතින නැති එකට කැමැත්තක් අදාගන්නේ නැහැ. දුක දුකක් ඇදෙනවා. පවතින දෙයක්නේ කැමති ඊළඟ ප්‍රේමක වෙන එකක්. නමුත් ඒකටත් අපි කැමතියි. පවතින දෙයට අපි කැමති වෙන කට්ටිය. එහෙමයි හදන්නේ. වර්තමානයට කැමති වෙන සිත තමයි ආර්ය සිත. අතීතයට කැමති වෙනවා නම් ඒක ආර්ය සිතක් නෙමෙයි. එහෙනම් අනාර්ය සිත කියලා නිකන් නමක් යට දෙන්න වෙනවා. අනාගතේ පවතින එකත් ආර්ය සිතක් නෙමෙයි. එහෙනම් ඒකත් අනාර්ය සිතක් තමයි. වර්තමානයේ පවතින එක විතරයි ආර්ය සිතයි. ඕනම එකක් ඒකට වරද්ද දෙනවා. ඇයි? පවතින නිසා තමයි කැමති වෙන්නේ. කැමති වෙච්ච දේ තමයි පවතින්නේ. ගැටුමක් නැහැ, ඇලුමක් නැහැ. ඒ කියන්නේ එයා නිවෙනවාමයි. අර අර අර පැත්තට එයා පයින්නවා. පයින්න නිසා ඒ ඒ ප්‍රශ්නේ එනවා. දැන් ඇත්තටම තේ බලාපොරොත්තුෙන් ඉන්නකොට වතුර ලැබෙනවා. තරහා යනවද නැද්ද? යනවා. හැබැයි හම්බුණාට පස්සේ වතුර හම්බෙලා තිනේ. වතුර වලට මං කැමතියි කියලා බොනවා. දැන් තරහා යන නෑ. හම්බ වුණාට පස්සේ කැමැත්ත හදලා තියෙන්නේ. දැන් අපිට දෙන ප්‍රශ්නේ කැමැත්ත හදලා ඉවර වෙලා අම්බෙන එකත් එක්ක නඩු දානවා. නඩු කියනවා අපි. කැමැත්තම නෙමෙයි. දැන් අපි කැමැත්තෙන් බැලුවාම පෙරදෙනවා. කැමැත්ත නිසා තමයි දුක අටගත්තේ නෑ. අකමැත්ත නිසා දුක අට ගන්නවා. දැන් gedara මිනිස්සයාට අකමැති නම් වැඩපුලේ කෙනෙකුට කැමති වෙනවා. වැඩපුලේ ඔක්කොමට අකමැති නම් gedara කෙනාට කැමති වෙනවා. එහෙම තමයි කැදෙන්නේ. ඒ නිසා හැම ධම්ම කාරණාවකටම අනිත් පැත්ත තියෙන බව. හැමදේම ඇදිලා තියෙන හේතුඵල ධාමෙන් හේතුව තිබුණා ඵලයේ තියෙනවා ඵලයේ තිබුණා හේතුව තියෙනවා. අනිත් පැත්ත තියෙන බව 100 තියෙන්න ඕන පැය 24ම. කෙනෙක් කියලා ආදරෙන් කතා කරන ස්වාමීන් වහන්සේ දානේ මම් වෙනවා මේ දවස්වල. නොලැබෙන කට්ටියකුත් ඉන්නවා ලෝකේ. හරි එහෙනම් හම්බෙන හම්බෙන්නේ නැති අවස්ථාවලුත් ලෝකේ තියෙනවා. ඒකනේ හම්බෙනවද කියලා අහන්නේ. ඒ හම්බෙනවද කියලා අහන්නේ නොලැබෙන තත්ත්වයක් තියෙන බව එයාට තේරිලා තියෙනවා. එහෙනම් සමහරට අනාගතේ නොලැබෙන්නත් පුළුවන්. ඒමකුත් තියෙනවා. ඒකත් එක තමයි අරකට උත්තර දෙන්නේ. එමයයි මේ දවස්වල හම්බෙනවා. එහෙනම් අනිත් දවස්වල හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. අපිත් ඒ සැකෙන් තමයි උත්තර දෙන්නේ. එයානවා මේ දවස්වල හම්බෙනවද කියලා මේ දවස්වල මනම් හම්බෙනවා. එහෙනම් සමහරට කාලේ වෙනස් වුණත් හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. අපිත් ඒක දන්නවා. අනිත් පැත්තත් එක තමයි මේකට උත්තරේ දෙන්නේ. අන්ත දෙක 100ෙන් දකිනවා. දෙකම දකිනවා. ආදරෙන් යාළුවෝ අපි ළඟ ඉන්නවා. කාලා බිල හොඳට ඉන්නවා. පොඩි පොඩි අමනාපකම් වල විරසක වෙන්නේ නැද්ද? අමනාප වෙන්නේ. එතකොට යාළුවා කියලා කියන්නේම එයා තුල ඒකේන අතුරක් ඉන්නවා. ඉන්නවා. හිතවත්කම තුල විරුද්ධත්වයකුත් තියෙනවා. මේක තියනවා කියන්නේ අරක තියනවා ඒක තාම මතුහුන්නේ මේක නැති වෙච්ච ගමන් අරකෙනවා අරකෙනවා පොඩ පොඩ පොඩ පුරුදු කරනකොට ජීවිත කාලේ මේක බලන්න පුළුවන් බුදුහාමුදුරේ එක එක සූත්‍රයක ලස්සනට කියනවා මානනී මේ ඉක්මනටම ශනේම් පෑදෙන කට්ටිය ශනේම් අපෑදෙනවා කාලයක් ගිහිල්ලා පෑදෙන කට්ටිය අපෑදන්නත් කාලයක් යනවලු ඇයි පෑදුනේ පොඩ පොඩනේ අවුරුදු 5ක් විතර ගියා පෑදෙන්න ඒ වගේම අපෑදන්නත් අවුරුදු 5ක් යනවා පෑදෙන වේගෙ වැඩි නම් අපෑදෙන වේගෙ වැඩි. හිතවත් වෙනවා නම් ඉක්මනට ඉක්මනටම එයා තරහ වෙනවා. එයා අපි හොඳට ස්ටඩි කරලා බොහොම ඉමින් නම් එයා හිතවත් වෙන්නේ ලං වෙන්නේ. පරක්කු වෙනවා එයා අයින් වෙන්න අපේ. වැරදුනාට එයා ඇයිත් වෙන්නේ නැහැ. එයා ස්ටඩි කරන එයා මේම කරන්න නැහැ. ඊයේ එහෙම කළේ කමන්නේ. පොඩ්ඩක් ආලා බලමු කතා. එයා බලනවා එයා ඇත්තටම මේක කළාද? මම හිතන කෙනෙක් නෙමෙයිද? එයා හොඳට බලලා තමයි ඈත් වෙන්නේ. ගත්තකට එයා ඈත් වෙන්නේ නැහැ. එයා වැත් කරන්න අමාරුයි. ඇයි එයා ලං වුණේ විදිහට ඉමි. සමහර ඒවා තියෙනවා ආශ්‍රය නොකරුවාම මගුල කෙරෙනවා. සමහර දේවල් තියෙනවා ආශ්‍රය කෙරුවාම තමයි මගුල කැඩෙන්නේ. ඔක්කොම දැනගන්නවා. එතකොට තමයි මගුල කැඩෙන්නේ. ඊට පස්සේ මිනිස්සු ගන්න අපරාධ මේ ආශ්‍රය කියන එක අපි නොකියුවා නම් මේක කෙරෙනවා. මේක කරපු නිසායි මේක කැඩුනේ. එහෙමත් වෙනවා ලෝකෙ. ඒ නිසා මේක කොහෙන් ගියත් පැටලෙවිලා තියෙන නිසා හොඳම දේ තමයි පිරිනිවන් පාන එක. ප්‍රාර්ථනා කර මේ මේක පුදුජන ලෝකෙන්නේ මොන විසඳුම ගත්තත් ඒක කොහෙන් හරි පැටලවිලා තමයි නවතින්නේ. විසඳුමක් නැහැ. බේරිල්ලක් නැහැ. කොහෙ ගියත් පිනවා. දැන් අපි කියනවා ආන්දරෝ කකුලේ තුවාලයක්ද බැටරින් ටිකක් දාගන්න සනීප වෙයි. උන්වහන්සේ බලන බැටරින් දාන්න කිව්වයි. මගේ තුවාලේ සනීප කරන්න උන්වහන්සේට දෙන උවමනාව මොකද? දැන් උන්වහන්සේ ඔහම ටීම් එකක් හදාන ලොකු ප්‍රශ්න සේනාසනේ. අපි යන මොකද කලබලේ? ඔබ වහන්සේ උන්වහන්සේට බෙහෙත් ගන්න කියලා. ඔව් මං ඊයේ කිව්වා. ඇයි ඔබ වහන්සේ මේකක් කියන්න ගියේ? උන්වහන්සේට ප්‍රශ්නයක් නැත්නම් ඒක සනීප කරන්න ඔබ වහන්සේ මොකටද ආවද? දැන් අවද්ද සඳ සීමා මාලකට යන්න තරම් දැන් සංඝ ભેදයක් ඇවිල්ලානේ. ඒ කියන්නේ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නම උත්තරෙත් ප්‍රශ්න වෙනවා. ඒ ප්‍රශ්නේ අර ප්‍රශ්නෙට වඩා දරුණුයි. අර ප්‍රශ්නේ උන්වහන්සේගෙනේ. දැන් උත්තරේ මම නෙදුනේ. එතකොට මේ ප්‍රශ්නෙට දැන් මමත් සම්බන්ධ. දැන් මේක දරුණු ප්‍රශ්නයක්. කොහෙන්වත් ගිහලා ප්ලග් වෙලා. දැන් තේ හදලා මිනිස්සු බොනවා. ප්‍රශ්නයක් නැහැ. තේ ටිකක් බොනවද? ඇයි ටිකක් දෙන්නේ? වැඩිපුර ඉල්ලුවත් දෙන්න අකමැතිද? ඔන්න මේ තේ ටිකක් බොනවද? හොඳ වචනයක් නැහැ. මේකට තරහා යනවනේ. ඇයි ටිකක් දෙන්නේ? ඇයි වැඩිපුර දෙන්න බැරිද? ඇයි වැඩිපුර මට පෙවෙන්නේ නැද්ද? ඇයි මං ඉංගන්නේද ටිකක් දෙන්නේ? ඕම එකක් මේ මනුස්සයාකට කොට වෙනවා. අර මිනිස්සු බලන ආක දින ප්‍රශ්න නිකන් හිටියනම් එකක්. තේ ටිකක් දෙන්නද කියලා ඇහුවාම මේ මනුස්සයා ගා ගන්න සයිස් එකට ඇවිල්ලා. අර උත්තරේ තමයි ප්‍රශ්නේ වෙන්නේ. ඒක බරපතල එකක්. ලෝකේ අමතන මේක තියෙනවා. නිස්සබ්දතාවයේ මේ ගොඩාක් ප්‍රශ්න වලට දෙන්න හොඳ ලස්සන උත්තරයක්. එහෙමයි. යාපති. නිස්සබ්දතාවයේ මේ ගොඩාක් ප්‍රශ්න මේ නියුට්‍රලයිස් කරනවා. නිස්සබ්දතාවය ඇත්තටම ප්‍රශ්න निराකරණ කරනවා නෙමෙයි. ඒක විද්වතුන්ගේ වචනයක්. නිස්සබ්දතාවය විශාල ධර්මතාවයක් තියෙන එක තුළ. මොකද්ද කිව්වොත් හේතුඵල ධාමට අනුව හේතුව පවතින්නේත් නැහැ. ඵලය පවතින්නේත් නැහැ. ඒකට කාලයක් ඕනේ. ඒකට අපි ඉඩ දෙනවා. ඒක හරිය නිස්සබ්දතාවයෙන් අපි කරන්නේ නැත්තටම නිස්සබ්දතාවයට ප්‍රශ්න විසඳන්න බෑ. අපි මොකවත් කරන්නේ නැති හිටියාම මේ කර්මයේ පවතින කාලේ වුණාම ඒක ඉබේ විසඳෙනවා. ඉබේ විසඳෙනවා. අර ක්‍රමයේ පාවිච්චි කළාද? ඉනාව පුතා කීයක් වටිනවද? සතපහක්වත් වටින්නේ නැහැ. හැබැයි ඒ ඉනාවෙන් පුතා මේ රට රාජ්‍ය ලීලා ගන්න පුළුවන්. මිනිස්සු ලීලා දෙනවා. එච්චර ඒ ඒකට මේ වටිනාකමක් තියෙනවා. හැබැයි සතපහක්වත් වටින්නේ නැහැ. කොහොම කරලා යනවා. ඊළඟ ඇඩ්මින් කවුද මෙයා තමයි. හැබැයි ඕ ලෙවල් පෙල්. කින්නෑ. මේ මනුස්ස හරි අවංකයි. විශ්වාසයි. වැඩ බෑ කමන්නේ. ඒ ඒ වැඩ ටික මේගොල්ලෝ කරපුවාදෙන් තනතුර මෙයා ඉන්න ඕනේ. බලනකොට ඉංජිනේරුව වැඩ ඕ ලෙවල් ෆේල් වෙච්ච කෙනාගේ යටතේ. අර ඉනාවෙන් තමයි කරන් ඒ මානසිකනේ ඒක සරල උත්තර පුතා නඩු කියන්නේ නැතුව ගහ ගන්න නැතුව විරසක වෙන්නේ නැතුව ප්‍රශ්න කට දන්නෙත් නැ මං වාගේම කට්ටකින් මේක ගත්තයි කියලා කට්ට කට්ටෙන් ගත්ත හැබැයි කට්ට දන්නේ මං වගේ කට්ටකින් තමයි මාව ගත්තේ කියන එක එයා දන්නෙත් නැ එච්චර ලස්සනට ප්‍රශ්න විසඳන්න පුළුවන් ඒවා අපි මේ ඒ මිනිස්සු ගැන හිතන්න අපි ලෝකයේ පුරුදු වෙලා ඉන්න අපි ගැන හිතන්නනේ. මිනිසුන්ට වැරදෙන්නේ එතන. මිනිසක් භවයේ ලැබුණයි කියලා කියන්නේ එයා ගැන නෙමෙයි අනිත් අය ගැන හිතන්න ඕනේ. එතකොට අපි මිනිස්සු. නැත්නම් අපි සත්වයනේ. ඒකනේ කියන්නේ මිනිස් සත්වයා කියලා. අපිවත් සත්තු ගණයට අරන්ති නැයි. අපිත් ඒ සත්වයා තියෙන තැන තමයි ඉන්නේ. කෑම ටිකක් දැන් දැම්මම රිලව අනිත් අයගේ බඩගින්න ගැන හිතනවද? ඌ පෙරලගෙන කාලා ඌ යනවා යන්න. ඌ කනකන් තව කෙනෙකුට එන්න දෙන්නෙත් නැහැ. අපිත් දැන් එතනනේ ඉන්නේ. අපිට යාගේ අතර වෙනසක් නැන්නේ. කෑම ටිකක් කමන බඩගින්නේ එන්න එන්න කන්න කන්න කන්න කන්න. ඔයා කන්නේ නැද්ද? ඉතුරුනොත් කන අනේ ඔයත් කන්නකෝ. ඒගොල්ලොන්ට දැන් හිතට අමාරු කෑම හම්බෙච්ච මිනිස්සයා කන්නේ නැනේ. ඔයත් කන්න ඕනේ නැත්නම් අපි කන්නේත් නැහැ. අර සමගිය අතවල සත්තුත් එක්ක අපි වෙනස්. එතකොටයි මිනිස්සයා උතුම් ජීවියා බවට පත් වෙන්නේ. නැත්තම් සතෙක් තමයි. අපි නිතරම පුරුදු වෙන්න ඕන අනිත් අය ගැන හිතන්නේ. අනිත් අය ගැන හිතන්න ඕනේ. එහෙම හිතන්න පුළුවන් නම් තමයි එයා ශ්‍රේෂ්ඨ. දැන් ගුරුවරයාත් එහෙමනේ. නිතරම ශිෂ්‍යයෝ ගැන හිතන්නේ. මොනාර හම්බුණත් ඒක පරිස්සමෙන් තියලා තියාගෙන ඉන්නවා. ගෝලයන්ට අවශ්‍යතාවයක් උනත් දෙන්න. ඒක එහෙම පැකින් එක පිටින් තියාගෙන ඉන්න. මොනාර එකක් වුණාම ටක් අරන් ගිලා. එතකොට තමයි දන්නේ. එදා අරන් ගියා අපිට උන්වන්සේ ඒ ඔක්කොම ඉවර කරලා මහර වැඩ උන්වන්සේ මේ පරිස්සම් කළා. එතකොටයි දන්නේ ගුරුවරයා අපි ගැන හිතනවා. හැබැයි ගෝලයන්ට මොනාර දුන්නම් ලෙල්ලවත් හම්බෙන්නේ නැහැ. ගුරුවරයා ඒක දන්න. හැබැයි මගේ තැනට ඒගොල්ලෝ ගොඩට ආවම ඒක හැදෙන බව ගුරුවරයා දන්න. එතකන් ගුරුවරයා ඒක අක්ක බලන් ඉන්නවා, විශ්වාසගෙන ඉන්නවා. ගුරුවරයා දන්න මගේ තැනට ආවෙන එන අය අඩුපාඩු තියෙනවා. මේක හැමතැනම තියෙන වැඩ පොලේ වුණා, ගෙදර වුණා, සාසනුවත් ඒක තියෙනවා. අපි අනිත් අය ගැන හිතන්න ඕනේ. එහෙම හිතුවාම තමයි අපේ චරිතය ශ්‍රේෂ්ඨ. ආත්මාත්මකාකාමී චරිතය කවදා ශ්‍රේෂ්ඨ කියන්නේ නැහැ කවුරුත්. පරාර්ථකාමී චරිතය විතරයි ශ්‍රේෂ්ඨ කියන්නේ.